ආයුෂ බොහෝ වේවා. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ප්‍රචාමත් හේතවතුනි ඔබ සියලු දෙනාට. අපි අදත් සුගත පද විවරණ ධර්ම සාකච්ඡාමය වැඩසටහන මගින් බුද්ධ නීති සංග්‍රහය නම් ග්‍රන්ථයේ අළලා බොහෝ කරුණු ධර්ම කාරණා සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. අතිපූජ්‍ය රේරුකාණේ චන්දවිමල වේනායක ස්වාමීන් වහන්සේ විසින් රචිත බුද්ධ නීති සංග්‍රහය නම් ග්‍රන්ථය බොහෝ දෙනෙකුට දැන් හිතසුව පිණිස අපි සුගත පද විවරණ වැඩසටහන හරහා බොහෝ කරුණු ධර්ම සාකච්ඡා සඳහන් කොට අවසන්. ඒ වගේම අපි අද දවසේත් ධර්ම කරුණු පිළිබඳව සාකච්ඡා කරන්නට ඔබ කෙරෙහි අප කෙරෙහි කරුණාවෙන් මැදිරියට වැඩම වවදාළ අතිපූජ්‍ය කුකුල්පනේ සුදස්සී අපේ නායක හාමුදුරුවන් වහන්සේව ගෞරව නමස්කාර පූර්වකව පිළිගනු ලබනවා. අතිපූජ්‍ය මහාචාර්ය රේරුකාණේ චන්දවිමල නායක හාමුදුරුවන් විසින් රචිත බුද්ධ නීති සංග්‍රහයේ එන බොහෝ කරුණු පිළිබඳව අපි සාකච්ඡා කළා. අපේ හැමදෙරෝනේ අපි අද කතා කරන්න සූදානමින් ඉන්නේ බුද්ධ නීති සංග්‍රහයේ එන 6 වෙනි උපදේශය පිළිබඳව. ඒ සඳහන් වෙන්නේ අපේ හැමදෙරෝනේ ධනය ගැන පිළිපැදිය යුතු සැටි කෙසේද යන්න කාරණාව පිළිබඳව මම කැමති ඔබ වහන්සේගෙන් මේ පිළිබඳව වැඩිදුර විග්‍රහයක් බලාපොරොත්තු වන්නට. තෙරුවන් සරණයි හැම දිනාටම අද දවසෙත් අපි සුගත පද විවරණ ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. අදත් අපි අතිපූජනීය රේරුකාණේ මහානායක ස්වාමීන් වහන්සේ විසින් රචිත බුද්ධ නීති සංග්‍රහය ධර්ම ග්‍රන්ථයේ පාදක කොටගෙනයි මේ සාකච්ඡාව සිද්ධ කරන්නේ. අද දවසේ මුලින්ම අපේ ශනිල්ක මහත්මයා යොමු කළේ එහි දැක්වෙන 6 වැනි ධර්මෝපදේශය ඒ තමයි ධනය ගැන පිළිපැදිය යුතු සැටි. එහිදීත් අපි පසුගිය සතියේ සාකච්ඡා කළ පරිදි දීඝනිකාය සිගාලෝවාද සූත්‍රයේහි දැක්වෙන ගාථා ධර්ම දෙකක් මහානායක හඳුරෝ මේ මාතෘකාවේ යටතේ සංග්‍රහ කරලා තියෙන්නේ. ඒවං භෝගේ සමාහත්වා අලමත්තෝ කුලේ ගිහි චතුද්ධා විභජේ භෝගේ සවේ මිත්තානි ගන්තති ඒකේන භෝගේ භුංජය ද්විහි කම්මං පයෝජේ චතුත්තංච නිධාපෙය්‍ය ආපදාසු භවිස්සති. එතකොට මේ ગાථා දෙකෙන් එක ગાතාවක් නම් සංජුක මහත්මයා මම හිතන්නේ සමාජයේ ගොඩක් දෙනෙක් අහලා පළපුරුදුයි. මොකද කුඩා කාලේ දහම් පාසල් යන කාලේ ඒ වගේම පාසලේ ඉගෙන ගන්නකොට ප්‍රධාන වශයෙන්ම බුදුදහම ගැන ඉගෙන ගනිද්දී මේ ධනය සම්බන්ධව පිළිපදින්නේ කොහොමද කියලා තථාගතයන් වහන්සේගේ ඊටාම විශිෂ්ට ආර්ථික දර්ශනයක් ප්‍රකට කරන මේ ඒකේන භෝගේ භුඤ්ජය කියන ගාථාව නිතර සමාජගත වෙලා තියෙනවා. ඒ නිසා ගිහි පැවිදි බොහෝ දෙනා ඒක අහලා තියෙනවා යම් තරමකට ඉගෙනගෙන තියෙනවා. ඉතින් ඒ ගාථාව සහ ඊට ඉහතින් දැක්වෙන සිගාලෝවාද සූත්‍රයේ ගාථාව තමයි මහානායක හාමුදුරුවෝ මේ ධනය පිළිබඳව පිළිපැදිය යුතු ආකාරය පැහැදිලි කරන්නට දක්වලා තියෙනවා. එහි පළවෙනි ගාථාවෙන් එන්නේ එවම් භෝගේ සමාහත්වා අලමත්තෝ කුලේ ගිහි චතුදා විභජේ භෝගේ සවේ මිත්තානි ගන්තති. ତොර ධනය සැපීමට සමර්ථ වූ තැනැත්තා විසින් මෙසේ ධනය සපයා ඒවා සතරකට බෙදිය යුතුය. අපි පසුගිය සතියේ සාකච්ඡා කළා ඥානවන්ත වූ සීලවන්ත වූ තැනැත්තා කොහොමද ලෝකයට අනර්ථයක් කරන්නේ නැතුව ධනය සැපයේ යුත්තේ කියන බව. එහෙමයි. එතකොට දැන් මේ ඒ ගාතාවටම සම්බන්ධ වෙයි මේ කාරණා පැහැදිලි කරන්නේ ඒ විදිහෙන් ඥානවන්තව සීලවන්තව ධනය සම්පාදනය කරන්නා වූ තැනැත්තා ඒ තමන් සම්පාදනය කරන්නා වූ ධනය කොටස් හතරකට බෙදන්නට අවශ්‍යයි. ඒ කොටස් හතරකට බෙදලා ඒ කොටස් හතර පරිහරණය කළ යුතු ආකාරය තමයි අර අපි මුලින් කිව්ව ගාථාවෙන් දක්වන්නේ ඒකේන භෝගේ භුංජේය ද්විහි කම්මං පයෝජේ චතුත්තංච නිධාපේය ආපදාසු භවිස්සති ඒ කොටස් හතරකට බෙදලා ඒ කොටස් හතරෙන් එක කොටසක් තමයි පරිභෝජනය සඳහා ගත යුත්තේ ඉන් එක් කොටසකින් තමා ප්‍රයෝජන ගත යුතුය දෙකොටසක් කර්මාන්ත වලට යෙදිය යුතුය විපතකදී ගැනීමට එක් කොටසක් ඉතිරි කරගත යුතුය. එසේ කරන්නා වූ තැනැත්තා හට අන්‍යයන් හා මිත්‍රත්වය පවත්වා ගත හැකි වන්නේ. එතකොට ධාර්මිකව ධනෙ උපයන්නටත් ඕන ඒ ධනය ධාර්මිකව පරිහරණය කරන්නට නම් මෙන්න මේ විදිහට කොටස් හතරකට බෙදලා පාවිච්චි කළ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. දැන් ශනිල්ක මහත්මයා මේ සමාජයේ ඉන්න ඊටාම විශිෂ්ට මට්ටමේ ආර්ථික විශේෂඥයන් පවා අගේ කොට සලකන සුවිශේෂ දර්ශනයක් තමයි මේ ඉදිරිපත් කරන්නේ. තමන් හම්බ කරන ධනය උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු රුපියල් 1000ක් නම් එක දවසකට උපයන්නේ ඒ 1000 හතරට බෙදන්න ඕනේ. එතකොට රුපියල් 250ක් කොටස් හතරක් එනවා. එතකොට මේන් 251 කොටසක් තමයි පරිභෝගය සඳහා. පරිභෝගය කියලා කියන්නේ මෙතන තමන් කාලා බීලා විනාශ කරන්න අවසාන කරන්න විතරක් නෙමෙයි. අපි අර මුලින් කිව්වනේ දැන් ඉදිරි උපදේශවලදී සඳහන් වෙනවා පුද්ගලයෙක් තමන් සතු ධනය පරිභෝග කළ යුත්තේ කෙසේද කියලා. ඒ පරිභෝග කරනවා කියලා කියන්නේ තමන්ට අනුභව කරන්න විතරක් නෙමෙයි අමුදරුවන් පෝෂණය කරන්න, මව්පියන් පෝෂණය කරන්න, සේවක සේවිකාවන්ට පරිණඩි ගෙවන්න, ඊළඟට ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දන් දෙන්න, සමාජ සුබ සාධනයට තව විවිධ පින්කම් කරන්න මේ සියල්ලටම. එතකොට සියල්ලටම තමයි අර දවසකට දහසක් උපයනවනම් ඒන් රුපියල් 250ක් වෙන් කරගත යුත්තේ. දැන් කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඉතින් දවසකට 1000ක් උපයලා රුපියල් 250කින් කොහොමද ওই ටික ඔක්කොම කරන්නේ කියලා. ඒ නිසා අද බොහෝ දෙනා පුරුදු වෙලා තියෙන්නේ අර දහසක් හම්බ කරනවා නම් ඒ 1000ම අර වෙනුවෙන් වැය කරන්න. ඒ රුපියල් 250ක එකට මදි නිසා. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙම කළොත් අන්තිමට හැමදාම Taman අවිනිශ්චිත ජීවිතයක් තමයි ගත කරන්න වෙන්නේ. හදිස්සිය Tamanට ලෙඩක් දුකක් හැදුනොත්, හදිසි අන්තරායක් සිද්ධ වුණොත්, විපතක් වුණොත් ඒ තැනත්තාට වියදම් කරන්නට මුදල් නැහැ. අන්න එතකොට ආපහු ණය වෙන්නට සිද්ධ වෙනවා. අනිත් අය ඉදිරියේ බැගෑපත් වෙන්නට සිද්ධ වෙනවා. එහෙම නොවෙන්නට නම් හතරෙන් එකක් පමණක් භුක්ති විඳින්න ඒ හතරෙන් එක මදි නිසා තමයි ඒ හතරෙන් දෙකක්ම ඒ කියන්නේ දෙකෙන් පංගුවක්ම යලි යලි ආයෝජනය කරන්න කියලා කියන්නේ. එතකොට දැන් අද හම්බ වෙච්ච රුපියල් 1000 හතරට බෙදලා කොටස් දෙකක් කියන්නේ 500ක්. හෙට හම්බ වෙච්ච එකනොත් 500ක්. එතකොට මාසෙකට පඩි ගන්නවා නම් ඒ ගන්නා පඩියෙන් හරි අඩක් මොකක් සඳහාද කර්මාන්තවල යොදවන ඒ කියන්නේ ආයෝජනය කරන්න යලි ආදායමක් ලැබෙන විදිහට ආයෝජනය කරන්න එතකොට දැනට Tamanට අර හතරෙන් එක මදි නම් ඒ මදි නිසා තමයි දැන් මේ ආයෝජනය කරන්න කියන්නේ ඊට වඩා වැඩි මුදලක් Tamanට ලැබෙන්නට. එතකොට හැම මාසයකම එහෙම නැත්නම් හැම දිනයකම අතිරේකව යම් මුදලක් ආයෝජනය කරනවා නම් කර්මාන්තයේ යොදවනවා නම් ඒකෙන් අර Tamanට ලැබෙන ප්‍රතිලාභය වැඩි වෙනවා ඒ ප්‍රතිලාභය වැඩි වෙනකොට හතරෙන් එකේ ප්‍රමාණය Tamanට දිවි පවත්වන්නට පසුබිමක් හදාගන්නට පුළුවන් හැබැයි හම්බ වෙන සමස්තයම Taman අනුභව කරලා භුක්ති විඳලා අවසන් කළොත් Tamanගේ සම්පත වැඩි වෙන්නේ නැහැ දියුණු වෙන්නේ නැහැ. එයි හැමදාම උපේන සියල්ලම මුක්ති විඳලා අවසాన එහෙම වෙනකොට ඒ තනත්තාට ආර්ථික දියුණුවක් නැහැ. ඉතින් ඒ නිසා මේ බුදුදහමේ පැහැදිලි කරන්නේ ලද දෙයින් සතුටු වෙනවා කියලා උකටලී ජීවිතයක් ගත කරන්න නෙමෙයි. ලද දෙයින් සතුටු වෙනවා කියලා කිව්ව ගමන් හුඟක් දෙනෙකුට මතක් වෙන්නේ නිකන් වැරහැලේ ඇඳගත්තු, කටුමැටි බිත්තිය හදාගත්තු, පොල්ලතු හැවිලි කරගත්තු, ගයක් දොරක වුණත් අපිට ආ ඉතින් ලද දෙයින් සතුටු වෙලා ඉන්න. එහෙම එකක් නෙමෙයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ. අලස නොවි උත්හාන වීර්යෙන් යුක්තව ධනෙ උපයන්නට ඕනේ. මේ උපදේශයේදී ඉතා වැදගත්. හම්බ කරන හැම මුදලකින්ම දෙකෙන් පංගුවක් යලි ආයෝජනය කරන්න නැවත Tamanට ආදායමක් ලැබෙන හැටි. එහෙනම් මේ කියා දෙන්නේ මොකක්ද? දවසින් දවස දවසින් දවස ඒතනත්තගේ ආර්ථික ශක්තිය වැඩි කරගන්නට ඕන. ආයෝජනය කරන. එතකොට එහෙම වැඩි කරගන්න නම් මොකක්ද ලද දෙයින් සතුට වෙනවා කියලා කියන්නේ? දැන් මේ කාරණා දෙකම අපි එක තැනක තේරුම් ගන්නට ලද දෙයින් සතුටු වෙනවා කියලා කියන්නේ ශනිල්ක මහත්මයා දැන් අපි හිතමු රුපියල් 1000ක් ආයෝජනය කළයි කියලා. ආයෝජනය කරලා ඒ තැනත්තා අපේක්ෂා කරනවා 1500ක්. 1000ක් ආයෝජනය කරලා අමතර තමන්ට 500ක් ලැබෙන දෙයකට තමයි දැන් ආයෝජනය කරන්නේ. එතකොට දැන් 1500ක් අපේක්ෂා කරනවා. අපේක්ෂා කළාට ඔහුට ලැබෙන්නේ 1250යි. කියලා හිතමුකෝ. අර 500ක් බලාපොරොත්තු වුණාට 250ක් අහිමි වෙනවා. දැන් ගොඩක් දෙනා කරන්නේ බලාපොරොත්තු වෙච්ච ප්‍රමාණයෙන් අඩයිනේ ලැබුණේ. දැන් අර ලැබිච්ච අර්ධය පිළිබඳ එතනතර සතුටක් නැහැ. නොලැබිච්ච අර්ධය ගැන දුක් වෙනවා. ඊළඟ දවසේ නැවත උත්සාහ කරනවා. නැවත උත්සාහ කරලා 175ක් ලැබෙනවා 25ක් අහිමි වෙනවා. අර ලැබිච්ච 75 ගැන සතුටක් නැහැ. නොලැබුණු 25 ගැන දුක් වෙනවා. ඊළඟ දවසේ උත්සාහ කළා 80ක් ලැබෙනවා. ලැබිච්ච 80 ගැන සතුටක් නැහැ. නොලැබුණු 20 ගැන දුක් වෙනවා. ඊළඟ දවසේ 90ක් ලැබෙනවා. 90 ගැන සතුටක් නැහැ. නොලැබුණු 10 ගැන දුක් වෙනවා. දැන් මොකද්ද ඔහුට වෙන්නේ? මුළු ජීවිත කාලෙම වෙහෙසෙනවා. මුළු ජීවිත කාලෙම හම්බ කරනවා. මුළු ජීවිත කාලෙම සම්පත් ලැබෙනවා. කිසිදාක තෘප්තියෙන් ඉඳලා නැහැ. හැමදාම ඔහු අතෘප්ති කරයි. ඇයි නොලැබිච්ච දේ ගැනයි හිතන්නේ. ලද දේෙන් සතුටු වෙනවා කියලා කියන්නේ ඔහු දක්ෂ වෙන්නට ඕන 150ක් ලැබුණා නම් නොලැබිච්ච 50 ගැන පැවෙන්නේ නැතිව ලැබිච්ච 50 ගැන තෘප්තිමත්ව ඒක ධාර්මිකව ආයෝජනය කරලා තමන්ගේ භුක්තිය සඳහා අරගෙන මේ කියන සතර ආකාරයෙන් බෙදාගෙන කටයුතු. ඒතර තමන්ට ඒක මදි නම් ඊළඟ දවසේ උත්සාහ කරන්න ඕන. හැබැයි නොලැබිච්ච 50 ගැන Taman තැවුණා කියලා ඒක ලැබෙන්නේ නැහැ. ඒකට නැවත ආයෝජනය කරන්න නැවත උත්සාහ කරන්න ඕනේ. නැවත උත්සාහ කරන්න නම් ඒතනත්තා හොඳ සිහිබුද්ධියෙන් ධෛර්යයෙන් කටයුතු කරන්න. අර නොලැබිච්ච දේ ගැන තැවි තැවි හිටියොත් එහෙම ඔහුට කවදාවත් ලැබිච්ච දෙයින් සතුටින් ජීවත් වෙන්න හම්බ වෙන්නේ. නිසා ලද දෙයින් සතුට වෙනවා කියලා කියන්නේ උදාසීන වෙනවා කියන එක නෙමෙයි. උප්පරිම කැප වෙනවා 100ට 100ක් කැප වෙනවා ප්‍රතිලාභයේ හැටියට ලැබෙන්නේ 150 නම් නොලැබිච්ච 50 ගැන තැවෙන්නේ නැතුව ලැබිච්ච 50ත් එක්කලා කටයුතු කරන්නට හිත එහෙම කෙනෙකුට තමයි දිනපතාම මාස්පතාම වර්ෂපතාම ඒ තැනත්තට හම්බ වෙන දේත් එක්කලා සතුටින් ජීවත් වෙනවා නොලැබුණු අහිමුණු දේ ගැන ඔහුට චිත්ත පීඩාවක් ඇති කරගන්නේ ඇයි ඔහු දන්නවා නැවත උත්සාහ කරලා ඒක උපයන්නට පුළුවන්. ඉතින් අන්න ඒ විදිහට අපි මේ ලද දෙයින් සතුටු වීම කියන එක පරිස්සමින් තේරුම් ගන්නවා. අද හුඟක් වෙලාවට වෙලා තියෙන්නේ ලද දෙයින් සතුටු වීම කියන එක අර භික්ෂුන් වහන්සේලා සම්බන්ධව කියන විදිහට තමයි ගිහියත් හිතන්නේ. භික්ෂුන් වහන්සේලා සම්බන්ධව කියන්නේ භික්ෂුවට අනිත් අයගෙන් ලැබෙන්නේ. භික්ෂුව උපයන්නේ නැහනේ. එතකොට හාමුදුරුවන්ට අනුන්ගෙන් ලැබෙනවා. ඒ ලැබිච්ච දෙයින් සතුටුනවා. ගිහියට අනුන්ගෙන් ලැබෙන්නේ නැහැ. ගිහිය වෙහෙස මහන්සියලා හම්බ කරන්න. ඒ හම්බ කරනකොට ලද දෙයින් සතුට වෙනවා කියලා කියන්නේ ওই විදිහට නොලැබුණු දේ ගැන පැවෙන්නේ නැතුව ලැබිච්ච දේත් එක්ක තෘප්තිමත්ව කටයුතු කරන්න ඒ තැනත්තා බුද්ධිමත් වෙන්නේ. එතකොට දැන් ඒ හම්බ වෙච්ච දේ හතරට බෙදලා ඒන් එක කොටසක් විතරක් තමන්ගේත් අනුන්ගේත් යහපත පිණිස පරිභෝජනය කරනවා. කොටස් දෙකක් හැම විටම. ඒ කියන්නේ දෙකෙන් පංගුවක් නැවත ආයෝජනය කරන ධනෝපායනය සඳහා ඊළඟට චතුත්තංච නිදහපෙය. දැන් කොටස් හතරෙන් තව එක කොටසක් ඉතුරුව තියෙනවනේ. ඒක තැම්පත් කරලා තියෙනවා. මොකටද? ආපදාසු භවිස්සතේ Tamanට කරදරයක් වෙච්ච වෙලාවට විපතක් වෙච්ච වෙලාවට අනුන්ට ණය වෙන්නේ නැතිව. ඒ වගේම බියපත් වෙලා මට දැන් මොකක් වෙයිද කියලා අනාගතය ගැන අවිනිශ්චිත බවක් ඇති කරගන්නේ නැතිව අස්ථාවර තත්වයටපත් වෙන්නේ නැතිව ඒ තනත්තාට කටයුතු කරන්න පුළුවන් වෙනවා ඒ උපයන මුදලින් යම් කොටසක් තැන්පත් කරලා සුරක්ෂිත කරලා තිබෙනවා. ඉතින් මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ ඊටාම විශිෂ්ට ආර්ථික න්‍යායක් ඉදිරිපත් කරන්නේ ඒ විදිහින් කටයුතු කරන තැනැත්තාට අන්යන් හා මිත්‍රත්වයේ පවත්වා ගත හැකි වන්නේ. එතකොට ඔහුට තමයි කාත් එක්කත් හොඳින් ජීවත් වෙන්න පුළුවන්. මොකද ණයකාරයෝ නැ විපතක දිවත් කාටවත් අතපාන්නට ඕන නැ හැමදාම දවසින් දවස ඔහුගේ ආර්ථික ශක්තිය ඉහළට යනවා. ඔහු හරිහම්බ කරන දෙයින් තමන් සැප විඳිනවා වගේම අනිත් අයටත් අවශ්‍ය සංග්‍රහයන් කරනවා. ඒ බඳු තැනැත්තෙකුට තමයි සමාජයේ ප්‍රශස්ත ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙන්නේ කාගෙත් හිත් දිනාගෙන. ඒ විදිහට යහපත්ව කටයුතු කරන්නට නම් මේ උපදෙස් ඔබේ ජීවිතයට මහඟු ලෙස යොදා ගන්නට පුළුවන්. මම හිතන්නේ හොඳින් මනවින් ඔබට මේ කරුණු විස්තර වෙනවා ඇති. ඒ වගේම අපි තවදුරටත් මේ බුද්ධ නීති සංග්‍රහයේ එන කරුණු කාරණා පිළිබඳව සාකච්ඡා කරන්නට සූදානම්ින් ඉන්නේ. ඊට පෙර අපි කෙටි විරාමයකට යනවා. විරාමෙන් පසු නැවතත් සුගත පද විවරණ සමගින් එක්හසු වෙමු. විරාමෙන් පස්සේ ඔබ නැවතත් එකතු වෙන්නේ ගුරු වදන් සිසු මුවින් සුසාර කෙරෙන සුගත පද විවරණ ධර්ම සාකච්ඡාමය වැඩසටහනත් සමගින්. අපි කතා කරමින් ඉන්නේ අතිපූජ්‍ය මහාචාර්ය රේරුකාණේ චන්ද විමල නායක හාමුදුරන් වහන්සේ විසින් රචනා කරන ලද බුද්ධ නීති සංග්‍රහය නම් ධර්ම ග්‍රන්ථයේ පාදක කොට ගනිමින් අපි හැමදෙරෝට දැන් බොහෝ කරුණු පිළිබඳව අපි සාකච්ඡා කොට අවසන්. තවත් කාරණාවක් පිළිබඳව කරුණු දැනගන්නට මම කැමතියි. බුද්ධ නීති සංග්‍රහයේ එන හත්වෙනි උපදේශය. මෙන්න මෙහිමයි අපි හැමදෙරෝනේ සඳහන් වෙන්නේ. මෙලව ප්‍රශංසාව සහ මරණයෙන් පසු ස්වර්ග සම්පත්තිය ලබන තැනැත්තාගේ ගති ලක්ෂණ පිළිබඳව සඳහනක් වෙනවා මම කැමති ඔබ වහන්සේගෙන් මේ පිළිබඳව වැඩිදුර විග්‍රහයක් ලබා ගන්නට. ඔව් මෙතනදී සනිල්ක මහත්මයා නායක හඳුරු අංගුත්තර නිකායේ පංචක නිපාතේ දැක්වෙන ගාථා පෙළක් මෙතන මතු කරලා දක්වන්නේ. ගාථා හතරකින් මේ කරුණු පැහැදිලි කරනවා. ඒ වගේම අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ දැක්වෙන තවත් ගාථා තුනකින් උන්වහන්සේ ඒ කාරණේම නැවත වරක් පැහැදිලි කරලා දක්වලා තියෙනවා. එතකොට මෙහි සඳහන් වෙනවා මාතා පිතෝ කිච්ච කරෝ පුත්ත දාර හිතෝ සදා අන්තෝ ජනස්ස අත්තාය යෝ චස්ස අනුජීවිනෝ උභින්නම් ඒව අත්තාය වදඤ්ඤෝ හෝති සීලවා ඥාතිනං පුබ්බපේතානං දිට්ඨ ධම්මේව ජීවිනං සමනානං බ්‍රාහමනානං දේවතානං ච පණ්ඩිතෝ චිත්ති සංජනනෝ හෝති ධම්මේන ඝරමාවසං සෝ කරිත්වාන කල්යාණං පුජ්ජෝ හෝති පසංසියෝ ඉදේවනං පසංසන්ති පෙච්ච සග්ගේ පමෝදති මේ අංගුත්තර නිකායේ පංචක නිපාතේ දැක්වෙන ගාථා පෙළ එතකොට මේ ගාථා හතරෙන් මෙලොව ප්‍රශංසාව සහ මරණින් පසු ස්වර්ග සම්පත්තිය ලබන තැනැත්තෙකු සතු විය යුතු ගති ලක්ෂණ මොනවද කියලා. ඒ කියන්නේ මේ ගති ලක්ෂණ වලින් යුක්ත නම් ඒ තැනැත්තා මෙලොවත් මේ ලෝක වශයෙන් ප්‍රශංසාවට භාජනය වෙනවා. මතු ඒතනත්තාට ස්වර්ග සම්පත්තිය ලබන්න දෙව්ලෝ උපදින්නට මේ කරුණ උපකාර වෙනවා. මොනවද ඒ කාරණා මෙහි දක්වන්නේ? ධර්මයෙන් ගිහිගෙයි වෙසන පඬිත වූ යමෙක් මාපියන්ගේ වැඩ කරන්නේ වේද? හැම කල්හිම අමුදරුවන්ට හිතවත් වේද? අමුදරුවෝය තමා නිසා ජීවත් වන කම්කරුවෝ යන දෙකොටසගේම යහපත පිණිස ඔවුන්ගේ ඕනෑපාකම් සලකන්නේ වේද සිල්වත් වේද සුදුසු පරිදි සංග්‍රහ කිරීමෙන් ජීවත් වන නෑයන්ටද පින්පෙත් දීමෙන් පරලෝසපත් නෑයන්ටද ප්‍රත්‍ය පිරිනැමීමෙන් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ටද පින්පෙත් දීම් ආදියෙන් දෙවියන්ටද සතුට ඇති කරන්නේ වේද හෙතෙමේ එසේ යහපත කොට පූජ්‍ය වන්නේය ප්‍රසංසාර්හ වන්නේය මෙලොවදී ඔහුට පඬිතෝ පසසති මරණින් පසු හේ ස්වර්ගයේ සතුටු වේ. එතකොට මෙන්න මේ කාරණා ටික තමයි මෙලව ප්‍රශංසාවටත් පරලොව දෙව්ලොව උපතටත් හේතු වෙන කරුණු හැටියට දක්වන්නේ ඥානවන්ත වූ තැනැත්තා මෙහෙම කටයුතු කරනවා කොහොමද මව්පියන්ගේ වැඩ කරන්නේ වේ ඒ තනත්තා Taman මේ ලෝකයට ජනිත කරපු මව්පියන් නොසලකා හරින්නේ නැහැ අම්මා තාත්තා කියන්නේ අපි කොයි තරම් වයසට ගියා වුණත් මැරෙන මොහොත දක්වාම අනුස්මරණය කළ යුතු සිහි කළ යුතු අපේ ජීවිතයේ සුවිශේෂ දෙදෙනෙක්. ඇයිද සුවිශේෂ දෙදෙනෙක් වෙන්නේ? මේ මනුෂ්‍ය ලෝකයට පැමිණෙන්නට අපට පූර්ණ ශක්තිය ලබා දෙන්නේ අම්මා තාත්තා. තථාගතයන් වහන්සේ දේශනා කරනවා මව්පියෝ දෙන්න ලෝකෙට තුන් විදිහකින් යහපත කරනවා. කොහොමද? ආපාදකා, පෝසකා, ඉමස්ස ලෝකස්ස දස්සේතරෝ. ඒ මව්පියන් තමයි දරුවෙක්ව මේ ලෝකයට නිර්මාණය කරන්නේ. ජනිත කරන්නේ. ඊළඟට ඒක තමයි ආපාදකා කිව්වේ. ඊළඟට පෝෂකා. පෝෂකා කියලා කියන්නේ කායික වශයෙන්ුත් මානසික වශයෙන්ුත් ඒ දරුවා පෝෂණය කරනවා. ඊළඟට ඉමස්ස ලෝකස්ස දස්සේතරෝ මේ ලෝකය දකින්නට අවශ්‍ය දැක් ප්‍රඥාව අපි තුළ ජනිත කරන්නේ අම්මා තාත්තා. එතකොට මෙන්න මේ විදිහට දරුවෙකුට ඒ අම්මා තාත්තගෙන් ලැබෙන අසීමිත උපකාරය නිසා තමයි ඒ දරුවට මේ ලෝකේ යහතින් ජීවත් වෙන්නට පුළුවන් වෙලා තියෙන්නේ. ඒ වගේම මනුලෝ උපදින්නට පුළුවන්. තථාගතයන් වහන්සේ දේශනා කරන අසංඛ්‍ය ගණන් සත්වයින් අපි කවදාද මනුලොවට යන්නේ කියලා අපේක්ෂාවෙන් ඉන්නේ. නමුත් ඒ අයට අර දෙව්ලොව දෙවියන්ට වගේ ඕපපාතිකව මනෝලෝ පහළ වෙන්නට බෑ. දැන් දෙව්ලොව දෙවියන්ට තියෙන විශේෂත්වය තමයි තමන්ගේ කුසල බලයෙන් පංචස්කන්ධයම එකවර නිර්මාණය හැබැයි මනුස්ස ලෝකේ උපදින්නට කුසල් තියෙන්නටත් ඕනේ. පංචස්කන්ධය එකවර නිර්මාණය වෙන්නේ අම්මා තාත්තා විසින් හදලා දෙන්න ඕන කය. එතකොට අපේ මව්පියෝ දරුවෝ හැදීම වර්ජනය කළා නම් අද අපිට මනෝලොවට එන්නට අවකාශයක් නැහැ. එතකොට ඒගොල්ලෝ විසින් අපේ කය හදලා දුන්නු නිසා තමයි අපිට මනුලොවට එන්නට පුළුවන්. එතකොට ඒක තමයි ආපාදකා කියලා කිව්වේ. අම්මා තාත්තා විසින් තමයි මේ දරුවා නිර්මාණය කරන්නේ. ඊළඟට පෝෂක අපි මව කුසට ආපු තැන ඉඳලා අපේ කය පෝෂණය කළා විතරක් නෙමෙයි, ගුණයෙන් නුවණින් අපේ මනසත් පෝෂණය. ඊළඟට බිහි වුණාට පස්සේ ඉමස්ස ලෝකස්ස දස්සේතරෝ මේ ලෝකය දකින්නට අපිට මාර්ගෝපදේශ ලබා දුන්නා. දැන් බෞද්ධ පවුලක අපි ඉපදුන නිසා බුදුදහමට අනුව ලෝකේ දකින්න අපට මඟ පෙන්වන අපේ මව්පිය. වෙනත් ආගමක පවුලක උපන්නා නම් ඒ ආගමට අනුව ලෝකේ දකින්නට තමයි මඟ පෙන්වන්නේ. ඉතින් අපි අතින් වාග්ය සම්පන්නයි නිර්වද්‍යව ලෝකේ යථාර්ථය දකින්නට මඟ පෙන්විය හැකි තැනක ඒ බඳු මව්පියන් ඇතිව අපට මේ ලෝකේ එළිය දකින්නට ලෝකේ දැක ගන්නට අවස්ථාව ලැබීම නිසා ඉතින් ඒබඳු යහපතක් කරපු අම්මා තාත්තට සංග්‍රහ කිරීම සත්පුරුෂ දරුවන්ගේ යුතුයකමක් කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා. ඒ අර කිරි ටිකක් හොපු නිසාවත් නලවපු නිසාවත් විතරක් නෙමෙයි. කිරි පොවන එක විතරක් නෙමෙයි මවකගේ තියෙන වටිනාකම කියන්නේ. ඒ දරුවා කිරි පොවලා හරි එහෙම නැත්නම් ඇල්වතුර පොවලා හරි පෝෂණය කරලා කය විතරක් නෙමෙයි මනස පෝෂණය කරන්නට ලොකු කැපකිරීමක් කරනවා. අයහපතින් වළක්වලා යහපතෙහි යොදවන්න. දැන් අපිට හොඳටම පැහැදිලිව පේනවා අපි ධර්මදේශනවලදී මේ කාරණා නිතරම කියනවා. දැන් මහදන සිටු පුත්‍රයා කියන්නේ සනිල්ක මහත්මයා සාංශාරික වශයෙන් හොඳ හුරුවක් ඇතිව පාරමිතා පිරුණු කෙනෙක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මිනිස්සයා උත්සාහ කළා නම් රහත් වෙන්න පුළුවන්. එච්චර ශක්තිය සසරේ වඩලා තියෙනවා. හැබැයි අම්මා තාත්තා ਵਿਚාරපූර්වක නොවීම නිසා එයයි කල්පනා කළා අපේ පුතාට ඕන තරම් මුදල් තියෙනවා 80 කෝටියක් ධනෙ තියෙනවා પરම්පරා ගානකට ඇති ඒ නිසා අපේ දරුවා වෙහෙසවන්න ඕන නැහැ ඉගෙන කියා ගන්න මේ අරක කරන්න එපා මේක කරන්න එපා කියන පීඩා කරන්න ඕන රුචිසේ ඉන්ද්‍රිය පිනෝමින් සතුටු වෙමින් විනෝදෙන් ජීවත් වුණාම ඇති අර බටහිර ලෝකේ සංකල්පයට අනුව කාලා බීලා සතුටින් සුවෙන් ඉඳේ ඇති ජීවිතේ විඳින්න වෙන මොකුත් ඕනේ ඉතින් විඳින්න සැලැස්සුවා. අන්තිමට ඒ જાතියම කෙනෙක් විවාහ කරලා දුන්නා. ඒ වගේ. එයාටත් 80 කෝටියක් දන. එයාටත් ජීවිතේ විඳින්න විතරයි කියා දීලා අන්තිමට දෙන්නත් එක්කම විඳලා ඉවර වෙනකොට මහමග සිඟමන් යදින තත්වෙන් තමයි නැවතුනේ. ඇයි ඒ? ඊට එහා හොඳක් නරකක් තේරුම් අරගන්න අවසානයේ පාප මිත්‍ර ඇසුරට වැටුණ අර සමස්ත ධනස්කන්ධයම විනාශ කරගත්තා. සාංශාරිකව ගෙන ආපු ශක්තිය මොට කරගත්ත. ඇයි මව්පියන් විසින් ඒ දරුවාට නිවැරදි මානසික පෝෂණයක් ආධ්‍යාත්මික පෝෂණයක් දුන්නේ නැහැ. ඊළඟට ලෝකේ නිවැරදිව දකින්නට ඉගැන්වුවේ නැහැ. නිවැරදි දැක්මක් ලබා දුන්නේ නැහැ. ඒතර අපට වුණත් ওই தත්ත්වෙ වෙන්න බැරි කමක් නැහැ අපේ මව්පියෝ අපිට නිකන් කිරිපොවල විතරක් නිකන් හිටියානම්. එහෙමයි. අපිත් මේ මහතන සිට පුත්‍රයා වැටිච්ච තැනට වැටෙන්න බැරි කමක් නැහැ. එතකොට අම්මා තාත්තගේ වටිනාකම කියන්නේ මේ අපිව හදපු එකවත් කිරි ටික පොවපු එකවත් විතරක් නෙමෙයි අද ගොඩක් කතා කරන්නේ මේ කිරි පොවපු එක ගැනනේ. ඊට එහා ගිහිල්ලා අපේ මනස පෝෂණය කරන්නට අපේ ආධ්‍යාත්මය පෝෂණය කරන්නට අපට නිවැරදි දැක්මක් ඇති කරන්නට අම්මා තාත්තා කටයුතු කළා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අම්මා තාත්තට සංග්‍රහ කරනවා කියලා මේ කන්න බොන්න ටිකක් දීලා ඇඳුම් පැළඳුම් ටිකක් දීලා ඉන්න හිටින්න දීලා එතකොට අමාරුවකට බෙහෙත් ටිකක් අරන් දීලා ඒයින් විතරක් මව්පියන්ට උපස්ථාන කළා වෙන්නේ නැහැ. ඒ විදිහට අවුරුදු 100ක් මුළුල්ලේ උරහිස් දෙක මත තියාගෙන අම්මයි තාත්තයි බිමට නොබස්වම ඒ දරුවා මව්පියන්ට සියලු අප උපස්ථාන කළත් මල මුත්‍ර ටික පවා උරහිස් දෙක මත තියාගෙන ඒ කටයුතු කරන්නට සැලැස්සුවා වුණත් ඒ දරුවා අම්මා තාත්තගෙන් ගත්තු ණයෙන් නිදහස් වෙන්නේ නැහැ. ඇයි ඒ ණය කියලා අරන් තියෙන්නේ මේ කිරි ටිකක් පොවපු එක විතරක් නෙමෙයි, ඛණ්ඩ දීපයක විතරක් නෙමෙයි, මේ මිල මුදලින් ආහාර පානයෙන් පියවන්නට පුළුවන් ණයක් නෙමෙයි අපි අරන් තියෙන්නේ මනුෂ්‍යත්වයේ පිළිබඳ ගැඹුරු ගනුදෙනුවක් අපි කරගෙන තියෙනවා. එතකොට ආධ්‍යාත්මික සංවර්ධනය පිළිබඳ ගුණ අවදි කිරීම පිළිබඳ ලෝකයේ දැකීම පිළිබඳව ගැඹුරු ගනුදෙනුවක් අපි කරලා තියෙනවා. එතකොට ඒ ගනුදෙනුව පියවන්න නම් කන්න බොන්න දීලා විතරක් හරියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මව්පියන්ට සද්ධාව අවදි කරන්න, සිල්වත්කම් අවදි කරන්න, පරිත්‍යාගශීලී බව දියුණු කරන්න, ප්‍රඥාව අවදි කරගන්නට දරුවන් විසින් උදව් කරන්න. අම්මා තාත්තට දැනටම සද්ධාව නැතිනම් සද්ධාව ඇති කරවන්න ඕන. දැනට සද්ධාව තියෙනවා නම් තියෙන සද්ධාව දියුණු කරගන්න උදව් කරනවා. සීලය, ත්‍යාගය, ප්‍රඥාව නැතිනම් ඒවා මතු කරන්නට ඕන. දැනට තියෙනවා නම් ඒවා දියුණු කරගන්නට සහාය වෙනවා. අන්නේ දරුවා තමයි අම්මා තාත්තට සංග්‍රහ කළා වෙන්නේ. ණයෙන් නිදහස් වුණා වෙන්නේ. අතිරේක සංග්‍රහයකුත් කළා වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා. මෙහෙම තුන් වේලම බණහන රටේ අපි හාමුදුරනේ කොච්චරනම් මහලු මඩම් තියෙනවා. ඒ වගේම දැන් අම්මලට තාත්තලාට සලකන්නේ නැති කොච්චර දරුවෝ පිරිසක් මේ ලෝකේ ඉන්නවද? ඉන්නවද? ඒකට හේතු වෙලා තියෙන සනිල්ක මහත්මයා ඒ ගොඩාක් දෙනා හිතන්නේ අපේ අම්මා තාත්තට ගෙදර ඉන්නවට වඩා මහලු මඩමින් තිබ්බහම කන්න ටික හම්බ වෙනවා. බෙහෙත් ටික හම්බ වෙනවා. බලා හදා ගන්නවා. ඉතින් ඒක තමයි අපි කරන්න ඕන හොඳම දේ. ඒ නිසා අපිට ගෙදර ඉන්න වෙලාවක් නැහැ. මහලු මඩමට තියලා තල්ලි ටිකක් දීලා ඒ ටික කරන එක තමයි උසස්ම මව්පිය උපස්ථාන. ඉතින් ගෙදර කවුරුත්ම නැත්තම් එහෙම තැනකට යොමු කරන්න සිද්ධ වෙන්න පුළුවන්. නමුත් කවුරුත්ම නැති වුණත් අතීත කාලේ මිනිස්සු කොහොමද ඒවක් කළේ? කොහොමද අම්මා තාත්තා පෝෂණය කළේ? දැන් අද වෙලා තියෙන්නේ ඒ දැක්ම පිළිබඳ ප්‍රශ්නයක්. අම්මා තාත්තට සලකනවා කියන්නේ මොකද්ද කියලා තේරුම් අරගෙන ඉතින් ඒ නිසා සත්පුරුෂ දරුවෙකුට විතරයි තමන්ගේ මව්පියන්ගේ වටිනාකම වැටහෙන්නේ. ඒ නිසා මව්පියන්ට සැලකීම මේ ලෝක වශයෙන් ප්‍රශංසා ලබන්නටත් ඒ වගේම මතු ස්වර්ගයේ උපදින්නටත් හේතුවක් හැටියට දක්වන්නේ විශේෂයෙන්ම සක්‍රදේවේන්ද්‍රයා සක්‍ර පදවියටපත් උනේ සප්ත වතපද නිසා. එතකොට විශේෂයෙන් ಗುಣධර්ම හතක් සම්පූර්ණ එහි එක් ගුණයක් තමයි මාතා පෙත්ති භරෝ අම්මා තාත්තව පෝෂණය කිරීම අම්මා තාත්තා රැක බලා ගැනීම අම්මා තාත්තා වෙනුවෙන් කළ යුතු කටයුතු මනවින් කැප වෙලා තිබෙනවා. එතකොට ඒ සාමාන්‍යයෙන් දිව්‍ය ලෝකේ උපදින්නට පමණක් නෙමෙයි දෙවියන්ට අධිපති වූ සක්‍ර පදවිය ලබන්නට පවා යෝග්‍ය ගුණයක් හැටියට මෙලොව පරලොව ප්‍රශංසා ලැබෙන ගුණයක් හැටියටයි මව්පියන්ට සංග්‍රහ කිරීම සැලකෙන්නේ. ඒක තමයි පළවෙනි කාරණය. ඊළඟට දෙවෙනි කාරණය හැම කල්හිම අබුදරුවන්ට හිතවත් වේ හිතවත් වේද. එතකොට අර මව්පියන්ට ගරු සත්කාර කරනවා වගේම තමන් නිසා තමන්ට මේ ජීවිතේ සම්බන්ධ වුණු තමන් නිසා මේ ලෝකයට ජනිත වුණු අඹදරුවන් එතකොට බිරිඳ කියලා කියන්නේ තමන් ගැන විශ්වාසය තියලා තමන්ගේ ජීවිතයට සම්බන්ධ වෙච්ච කෙනා. දරුවෝ කියලා කියන්නේ ඒ මව්පියෝ නිසා මේ ලෝකයට ජනිත වෙච්ච අය. එතකොට ඒගොල්ලන්ට හිතවත්ව හිතවත්ව කියලා කියන්නේ හිතවත්ව කිව්වෙන් පස්සේ මේ හැමතිස්සෙම කදේ වැටිගෙන ඉන්නවා කියන එක නෙමෙයි අදහස් කරන්නේ. හිතවත්ව කියලා කියන්නේ ඒගොල්ලන්ට අහිත දේ අයහපත වළක්වලා යහපත කරන්නට කැමති වෙන ගතිය තමයි හිතවත් බව කියන්නේ. දැන් අද ගොඩක් වෙලාවට හිතවත්කම කියලා කියන්නේ ඒ කියන දේම කරන, ඒ කියන දේම අනුමත කරන, කියන කියන දේ ගෙනත් දෙන ඒක තමයි හිතවත්කම හැටියට අද සලකන්නේ. ඉතින් ඒ නිසා තමයි අද සමාජයේ හැබෑවට හිතවත් පුද්ගලයා කවුද, පාප මිත්‍රයා කවුද කියලා තෝරගන්න බැරි වෙලා අද අද මිතුරන් හඳුනා ගන්නට බැරි වෙලා තියෙන තේ නිසානේ. තමන් වගේම හිතන තමන් කියන කියන දේ අනුමත කරන තමන් යෝජනා කරන දේට එකඟ වෙන ඒකට අනුබල ඒක මොන අපරාධය වුණත් කමන්නේ මම කියන දේට අනුබල දෙනවා නම් එයා තමයි මට හිතවත් කෙනා මම මොන අපරාධය කරන්න ලෑස්තුනත් ඒකට විරුද්ධ නොවී මට උදව් කරනවා නම් අන්න හිතවතා මං කරන්න යන දේට බාධා කරනවා නම් ඊට වඩා වෙනස් දෙයකට යොමු කරනවා එයා මට හිතවත් නැහැ එයා මගේ විරුද්ධකාරය අන්න එහෙම තමයි හිතන්නේ හැබැයි සත්පුරුෂයා කල්යාණ මිත්‍රයා හිතවත්කම හැටියට දකින්නේ කරන කරන දේට කියන කියන දේට අනුබල දීම නෙමේ අයහපතෙන් වළක්වලා යහපතෙහි යෙදවි. හොඳ දෙයට හොඳයි කියන්නේ නරක දෙයට නරකයි කියලා නරක දෙයින් වළක්වන්න ඕන. එතකොට සැමියෙක් හැටියට බිරිඳ වරදක් කරනවා නම් බිරිඳ වැරදි පැත්තකට හිතනවා නම් වැරදි පැත්තකට යොමු වෙනවා නම් එයින් වළක්වන්නට සැමියා කටයුතු කරන්න. එතකොට බිරිඳට පෙනෙන්න පුළුවන් සැමියා තමන්ගේ විරුද්ධකාරයෙක් වගේ පෙනෙන්න පුළුවන්. එහෙම පෙනෙනවා නම් ඒ බිරිඳගේ බුද්ධියේ තියෙන ප්‍රශ්නයක් එතන තියෙනවා. එතකොට ඒකම තමයි සැමියාටත්. සැමියා වැරද්දකට යොමු වෙනවා නම් වැරදි මඟක යනවා නම් බිරිඳ ඒ පිළිබඳව ඒ සැමියා දැනුවත් කරන්නට හෝ සැමියා එතනින් මුදවා ගන්නට කටයුතු කරන්නේ. එහෙම කරනකොට සැමියාට පෙනෙනවා නම් බිරිඳ තමන්ගේ විරුද්ධකාරයෙක් කියලා ඒක සැමියාගේ බුද්ධියේ ප්‍රශ්නයක් වෙනවා. එතකොට මේ දෙපැත්තටම ඒ නිසා අඹුසැමියන් කියලා කියන්නේ බුදුදහමට අනුව හුදෙක් කායික වශයෙන් සන්තරපණය වෙන චරිත දෙකක් විතරක් නෙමෙයි. බුදුදහමට අනුව අඹුසැමියන් කියලා කියන්නේ නිවන් දකින්නට යන ගමනේදී අන්‍යෝන්‍ය වශයෙන් ඔවුනොවුන්ට උපකාර කරගන්නා වූ සමීපතම කල්යාණ මිතුරන් දෙදෙනා. මේ ලෝකේ ගිහියෙකුට Tamanට වඩාත්ම සමීපවම ඉන්නේ බිරිඳ සහ සැමියා. එතකොට සැමියා බිරිඳට කල්යාණ මිත්‍රයෙක් වෙන්නට ඕන බිරිඳ සැමියාට කල්යාණ මිත්‍රයෙක් වෙන්නට. ওই ටික තේරෙනවා නම් සාර්ථකයි. ඒක <laughs> වුණොත් විතරයි ගිහි ජීවිතේ සාර්ථකයි. එතකොට ගිහි ජීවිතේ සාර්ථක වෙන්නට අවම වශයෙන් කරුණු හතරක් ගැන සැලකිලිමත් වෙන්නට ඕනේ. පළවෙනි එක තමයි කායික මානසික තෘප්තිය. අමුසැමියන් අතර කායිකව මානසික තෘප්තිමත් බවක් නැත්නම් ඒ විවාහ සංස්ථාව වැඩි කාලයක් පවතින්නේ නැහැ. දෙවැනි කාරණේ තමයි සත්පුරුෂ දූදරු පිරිසක් මේ සමාජයට දායාද. තුන්වෙනි කාරණේ තමයි බිරිඳගේ පැත්තනොත් සැමියාගේ පැත්තනොත් ලැබෙන ඥාතීන් සමග යහපත් ඥාති සම්බන්ධතා පවත්වාගෙන යනවා. හතරවෙනි කාරණේ තමයි අන්‍යෝන්‍ය කල්යාණ මිත්‍රත්වයෙන් දෙදෙනා තුලම ගුණධම් දියුණු කරගන්න. එතකොට ඔය කරුණු හතර ගැනවත් අවධානය යොමු කළොත් තමයි ඒ විවාහ සංස්ථාව සාර්ථක විවාහ සංස්ථාවක් වෙන්නේ. ඉතින් එතකොට සැමියා බිරිඳ කෙරෙහිත් බිරිඳ සැමියා කෙරෙහිත් කල්යාණ මිත්‍රත්වයෙන් හිතවත්ව කටයුතු කරන්න ඕනේ. ඒ කියන්නේ කියන කියන දේ කරන කරන දේ අනුමත කරලා ඒකට අනුබල දෙනවා කියන එක නෙමෙයි. අයහපතින් වළක්වලා යහපතෙහි යොදවන්නට ක්‍රියා කරන්නට ඕන. එතකොට පුරුෂයෙක් නම් Tamange අඹු දරුවන් සියලු දෙනාට හිතවත්ව කටයුතු ඒ කියන්නේ යහපතෙහි යෙදවීම. ඊළඟට අඹදරුවෝය තමා නිසා ජීවත් වෙන කම්කරුවෝ යන දෙකොටසගේම යහපත පිණිස ඔවුන්ගේ ඕන එපාකම් සලකන්නේ වේද. එතකොට පුරුෂයෙකුට පෝෂණය කරන්නට වෙනවා තමන්ගේ අඹදරුවන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කරන්නට වෙනවා. ඒ වගේම Tamanට රැකී ආරක්ෂා කරගන්න, ව්‍යාපාර කරගන්න, ගොවිතැන් කරගන්න උදව්පකාර කරන, gedara වැඩ කරගන්න සහාය වෙන දැසිදස් කම්කරු ආදී උපකාරකයින්ට බත් වැටුප් දීලා ඒගොල්ලන්ට අවශ්‍ය පඩිනඩි ගෙවලා ඒගොල්ලන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කරන්නට ඕන. එතකොට දැන් බුදුරජාන් වහන්සේ සිගාලෝවාද සූත්‍රයේ විශේෂයෙන්ම දක්වනවා ස්වාමියෙකුගේ යුතුයකම් හැටියට අර සේවකයන් ලෙඩ වුණොත් ඒගොල්ලන්ගේ නිරෝගීකම සඳහා කටයුතු කරන්න. ඒගොල්ලන්ට නිවාඩු අවශ්‍ය නම් ඒ නිවාඩු ලබා දෙන්නට කටයුතු කරන්න. ඒ විදිහට එතනත්තාට ස්වාමියෙක් වශයෙන් එහෙම නැත්නම් ස්වාමි පුරුෂයෙක් හැටියට බිරිඳගේ අවශ්‍යතා, දරුවන්ගේ අවශ්‍යතා සොයලා බලලා කටයුතු කරනවා වගේම අර Tamanට ජීවිතේ පවත්වන්න උදව් උපකාර කරන සේවක සේවිකාවන්ටත් ඒ විදිහට සොයා බලා අනුග්‍රහ කරන්නට ඕන. එහෙම කරන කෙනා තමයි මේ ලෝක වශයෙන් ප්‍රශංසාවට ලක් වෙන්නේ සාංශාරික වශයෙන් සුගතිගාමි වෙන්නට දෙව්ලෝපදින්නට සුදුසුකම් ලබන්නේ. දැන් එතකොට අපි මෙතන කාරණා කිව්වා පළවෙනි කාරණය තමයි මව්පියන්ට සැලකීම දෙවෙනි කාරණය අමුදරුවන්ට හිතවත්ව කටයුතු කිරීම තුන්වෙනි කාරණය අමුදරුවන් සහ සේවක සේවිකාවන්ට මනවින් සංග්‍රහ කිරීම ඊළඟට හතරවෙනි කාරණය තමයි සිල්වත් වේද සීලෙහි පිහිටා කටයුතු කිරීම. එතකොට අපි සිල්වත්කම ගැන පහුගිය වැඩසටහන් වලත් කතා කළා. සීලය කියලා කිව්වහම මූලික වශයෙන් පංචශීල ප්‍රතිපදාව. ඇයිද? ඒක තමයි මනුෂ්‍ය ධර්මය. ඊළඟට සීලය කියලා කියන්නේ ඒ ඒ තනත්තාගේ භූමිකාවට අනුව කළ යුතු නොකළ යුතු දේ සොයා බලා කටයුතු කිරීම. ඊළඟට තව එහාට ගියාම තමයි ආර්ය සීලය වූ ආර්යයන් වහන්සේලාගේ සීලය හැටියට අෂ්ටාංග උපෝසත සීලය, නවාංග සීලය, දස සීලය සමාදන් වෙලා ආරක්ෂා කිරීම. එතකොට ඒවත් ශක්ති ප්‍රමාණයෙන් පුහුණු කරන්න ඕන ආර්ය සීලය. ඒ ආර්ය සීලය පුහුණු කිරීම වගේම දෛනිකව මනුෂ්‍ය සීලය, පංච සීලය, ඒ වගේම අවස්ථාවෝචිතව භූමිකාවට අනුව ඒ ඒ තන කල යුත්ත නොකල යුත්ත තේරුම් අරන් කටයුතු කරන්න දක්ෂ වෙන්න ඕන. එහෙම කෙනෙක් තමයි සමාජයේ ප්‍රශංසාවට ලක් වෙන්නේ මතු සුගතිගාමි වෙන්නට සුදුසුකම් ලබන්නේ. එතකොට මේ හතරවෙනි කාරණේ. ඊළඟට සුදුසු පරිදි සංග්‍රහ කිරීමෙන් ජීවත් වෙන නෑයන්ටද පින්පෙත් දීමෙන් පරලෝසපත් නෑයන්ටද සංග්‍රහ කරන කෙනෙක්. ඒතර ජීවත් වෙලා ඉන්න අයට සුදුසු පරිදි උදව් උපකාර කරන්න ඕන මිල මුදල් හරි ප්‍රත්‍යපහසුකම් හරි හිතවත්කම් හරි මාර්ගෝපදේශ හරි ඒ මොනවා හරි අවශ්‍ය දේවල් සම්පාදනය කරමින් හැකි පමණින් සංග්‍රහ කරන්න ඕන ජීවත් වෙලා ඉන්න ඥාතීන්. මියගිය ඥාතීන්ට පින්කම් කරලා අනුමෝදන් කරන්න. එතකොට ජීවත්ව සිටින ඥාතීන්ටත් සංග්‍රහ කරන්න ඕන, මියගිය ඥාතීන්ටත් සංග්‍රහ කරන්න ඕන. ජීවත්ව ඉන්න අයට පුළුවන් හැටියට උදව් කරන්න ඕන, මියගිය අයට කුසල් දහම් කරලා අනුමෝදන් කිරීමෙන් උදව් කරන්න. ඒ තමයි පස්වෙනි කාරණය. ඊළඟට පත්‍ය පිරිනැමීමෙන් ශ්‍රමණ බ්‍රාහමණයන්ටද පින්පෙත් දීම් ආදියෙන් දෙවියන්ටද සතුට ඇති කරන්නේ වේ. එතකොට හයවෙනි කාරණේ තමයි පත්‍ය පිරිනැමීමෙන් ශ්‍රමණ බ්‍රාහමණයන්ට ශ්‍රමණ බ්‍රාහමණයන් කියලා කියන්නේ අනුන්ගෙන් යැපෙන අය. එතකොට අනුන්ගෙන් යැපෙන ශ්‍රමණ බ්‍රාහමණයින්ගේ පහසුව සඳහා යැපීම සඳහා තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් ඒ අයට අවශ්‍ය ප්‍රත්‍ය පහසුකම් ඒ කියන්නේ ආහාර, ඇඳුම්, නිවාස, මෙහෙත් හේත් කියන චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස කියන මේ සිව්පසෙන් අප උපස්ථාන කිරීම. ඊළඟට දෙවියන්ට තින්පෙත් අනුමෝදන් කිරීමෙන් ඒ අයට සංග්‍රහ කිරීම. මෙන්න මේ විදිහට සියලු දෙනාගේම සතුට ඇති වෙන හැටියට කටයුතු කරනවා නම් හෙතෙම එසේ යහපත කොට පූජ්‍ය වන්නේ මෙහෙම කටයුතු කරන තැනැත්තා පූජ්‍ය වෙනවා. ඒ කියන්නේ එයා ගිහියෙක් වුණත් අනිත් අයගෙන් පිදුම් ලබන්නට සුදුස්සෙක් වෙනවා. ගෞරව ලබන්නට සුදුස්සෙක් වෙනවා. ප්‍රශංසා ලබන්නට සුදුස්සෙක්. ඇයිද? මේ හැම පැත්ත ගැනම හොඳට සැලකිලිමත් තමන්ගේ වගේම අනුන්ගේ යහපත පිණිස කටයුතු කරන නිසා. පූජ්‍ය වන්නේ ප්‍රශංසාර්හ වන්නේ එතනත්ත සියලු දෙනාගේම ප්‍රශංසාව ලබන්න යෝග්‍ය වෙනවා. මෙලවදී ඔහුට පඬිත්වෝ පසසනවා මරණින් මතු ඒතනත්තා ස්වර්ග ලෝකෙහි සැප ලබන්නට සුදුසෙක්. එහෙමයි. ඒතකොට මේ තමයි අංගුත්තර නිකායේ පංචක නිපාතේ දැක්වෙන කාරණා මතු කරමින් නායක හමුදුරෝ මේ මේ ධර්මෝපදේශය මොකක්ද උපදේශය? මෙලොව ප්‍රශංසාව හා මරණින් පසු ස්වර්ග සම්පත්තිය ලබන්නට සුදුසුකම් මොනවද කියන කාරණා. මේ මාතෘකාවම නැවත පැහැදිලි කරනවා අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ දැක්වෙන ગાථා තුනක් පාදක කොටගෙන. භුත්තා භෝගා භතා භච්ඡා විතින්නා ආපදාසු මේ උද්දග්ගා දක්ඛිනා දින්නා අතෝ පංච බලී කතා උපට්ඨිතා සීලවන්තෝ සංයතා බ්‍රහ්මචාරයෝ යදත්තං භෝගං ඉච්ඡෙය්‍ය පණ්ඩිතෝ ඝරමාවසං සෝ මේ අත්තෝ අනුප්පත්තෝ කතං අනනුතාපියං ඒතං අනුස්සරං මච්චෝ අරිය ධම්මේ තිතෝ නරෝ ඉදේවනං පසංසන්ති පෙච්ච සග්ගේ පමෝදති එතකොට එහි දක්වන කාරණා තමයි ලැබූ ධනය නොකා නොබී සංගවා තබාගෙන සිට අපතේ යන්නට නොහැර එයින් ගත හැකි ප්‍රයෝජන ගත්තා වූද තමා විසින් පෝෂණය කළ යුතු මාපියාදීන් ඒ ධනයෙන් පෝෂණය කළා වූද ධනය නොනැසී පැවැත්වීමට ආරක්ෂාව පිහිටවා ගත්තා වූද දෙව්ලොව යාමට හේතු වෙන දන්පින් කළා වූද නෑයෝය ආගන්තුකයෝය මිය පරලව ගියෝය රජවරුය දේවතාවෝ යන පස් කොටසකට දිය යුතු දෑ දුන්නා වූද සෙල්වතුන්ට උපස්ථාන කළා වූද තැනැත්තාහට නුවණැතියෙකු විසින් යමක් සඳහා ධනය සෙවිය යුතුද ඒ සියල්ල මා විසින් කරන ලද්දේයි සතුටු වන්නට ලැබෙන්නේය ඒ තනත්තාහට නුවණැත්තෝ පසස්නාහ මරණින් මතු හෙතෙමේ ස්වර්ගෙහි සතුටු වන්නේ අපි අර කීප විටක් කිව්ව නේද සනිල්ක මහත්මයා මේ ඉදිරියේදී පැහැදිලි කරනවා මේ උපයන ධනෙන් කල යුතු දේ කියන දැන් අපට අනන සූත්‍රයේ හම්බ වෙනවා ගිහියෙක් විසින් ලැබිය යුතු සැප හතරක්. අත්ති සුඛ, භෝග සුඛ, අනන සුඛ සහ අනවජ්‍ය සුඛ. අත්ති සුඛ කියලා කියන්නේ මට ජීවත් වෙන්නට අවශ්‍ය මේ මේ සම්පත් තියනවා කියලා සතුටු වෙන්න පුළුවන් හැකියාව. භෝග සුඛය කියලා කියන්නේ ඒ තියෙන සම්පත් මම નિවරදිව පරිහරණය කරනවා කියලා සතුටු වෙන්නට පුළුවන් ගතිය. එතකොට තමන් සතු සම්පත් નિවරදිව පරිහරණය කළා කියන්නේ මෙන්න මේ විදිහට පාවිච්චි කළොත් කොහොමද පාවිච්චි කරන්න ඇත්තේ බුත්තා බුත්තා කියලා කියන්නේ තමන්ට අවශ්‍ය අවස්ථාවලදී මසුරුකමින් ගොඩ ගහලා තියාගෙන ඉන්න නැතුව තමන්ගේ අවශ්‍යතා සඳහා ධනය වැය කරනවා. තමන්ගේ ධාර්මික අවශ්‍යතා තමන්ගේ සුවය සඳහා පහසුව සඳහා නිරෝගීකම සඳහා තමන්ට අවශ්‍ය සම්පත් ඒක රාශී කර ගැනීම සඳහා තමන්ගේ සුව පහසුව සඳහා ධනය භුක්ති විඳීම. ඒ පළවෙනි කොටස. ඊළඟට භතා භච්චා තමන් විසින් පෝෂණය කළ යුතු අය පෝෂණය කිරීම. ඒ කියන්නේ අම්මා තාත්තා, අඹ දරුවන්, සේවක සේවිකාවන් ඒ අය පෝෂණය කරන්නට ධනය යොදන්නට. ඒ තමයි දෙවැනි කාරණා. ඊළඟට දෙව්ලෝ යාමට හේතු වෙන දන් පින් කලාවුද. එතකොට තව කොටසක් යොදවන්නට ඕන දාන ආදී පින්කම් සඳහා. මොකද අපි සසර ගමනේ කරන ලද කුසල විපාක නිසානේ මේ ජීවිතේ යමක් කමක් ඇතුව යහතින් ඉන්නේ. හැබැයි ඒවා සදාකාලික නෑ. සසරින් ගෙන ආපු කුසල බලය ටිකෙන් ටික ෂය වෙනවා. දැන් අපි මුදල් හම්බ කළාම ඒක වැය වෙලා අවසාන වෙනකොට ආය හම්බ කරන්න නැතුව හිටියොත් එහෙම නිර්ධන වෙන්නට නිසිද්ධ ඒ වගේ තමයි කුසලයත් සසරේ උපදවාගත්තු දේ මේ ජීවිතේ විපාක දෙනකොට ඒක ටිකෙන් ටික ෂේ වෙනවා. නැවත කුසල් කරගත්තේ නැත්නම් මොකුත් නැතුව අන්තිමට ප්‍රපාතයට වැටෙනවා. ඒ නිසානේ අර බුදුහාමුදුරුව කඩිරලක් දැකලා සිනහ පහල කරන්නේ. ආනන්ද හාමුදුරුව අහනවානේ ඇයිද කියලා. එතකොට බුදුහාමුදුරුව දේශනා කරනවා ආනන්ද මේ කඩිරලේ කොච්චර විතර කඩියද? ස්වාමීනි ගණන් කරන්න අපහසුයි විශාල ප්‍රමාණයක් ඉන්නවා. එතකොට බුදුහාමුදුරුව දේශනා කරනවා ආනන්ද මේ කඩිරලේ එකම කඩියෙක්වත් නැහැ පෙර සක්විති රජ නොවිච්ච කෙනෙක්. ඉතින් සක්විති රජ වෙන්නට තරම් දස කුසල් වඩවගෙන තිබුණට ඒ ටික ඉවර වුණාම අන්තිමට මොකක්වත් නැහැ. ඒ නිසා මිනිස්සෙක් හැටියට සැලකිලිමත් වෙන්න ඕන Tamanට ධන සම්පත් ලැබෙන්නේ සසර ගමනේ කරන ලද කුසල බලය සහ මේ ජීවිතයේ උත්සාහය නිසා. ඔය දෙකෙන්ම ගොඩනගාගත්තු ශක්තිය ෂය වෙලා යනවා. මතු සසරටත් ඒවා ඉතිරි කරගන්නට නම් දාන ආදී පින්කම් සිද්ධ කරන්නට ඕන. ඉතින් ඒ නිසා ඒ තමන් හරිහම්බ කරගත්තු ධනයෙන් ගත යුතු තුන්වෙනි ප්‍රයෝජනය තමයි දන් පින්කම් සිද්ධ කිරීම. ඊළඟට තථාගතයන් වහන්සේ ඒ ඒ ධනයෙන් ඒ ධනය වියදම් කළ යුතු පැති පහක් විශේෂයෙන් දේශනා කරනවා. ඒව දක්වන්නේ පංච බලී කියලා. පංච බලී කියලා කියන්නේ නෑයන්ට දිය යුතු දේ නෑයන්ට දෙන්න ඕන. ආගන්තුකයන්ට දිය යුතු දේ ආගන්තුකයන්ට දෙන්න ඕන. මිය පරලෝකීය ඥාතීන්ට දෙන්න ඕන දේ මිය පරලෝකීය ඥාතීන්. රජවරුන්ට දිය යුතු දේ රජවරුන්ට, දෙවියන්ට දිය යුතු දේ දෙවියන්ට. එතකොට ඥාතීන්ට මේ මේවා හඳුන්වන්නේ ඥාති බලි, අතිති බලි, පුබ්බපේත බලි, රාජ බලි සහ දේවතා බලි. එතකොට මේ බලි කියලා කියන්නේ ඒ අය වෙනුවෙන් වෙන් කරන්න ඕන දේවල්. දැන් ඥාතීන්ට දිය යුතු කියලා කියන්නේ දැන් සමහර කෙනෙක් හිතන්න පුළුවන් ඉතින් අපි හම්බ කරගන්නේ ඥාතීන්ට බෙදන්න නෙමෙයි. හැබැයි ඥාතීන්ට බෙදන්න නෙමෙයි කියලා හිතුවට ඒගොල්ලන්ගේ මගුලටද මලගේටද ඒවට නොගිහින් ඉන්න බෑ. ඒ අයගේ අවශ්‍යතා සිද්ධ වෙනකොට තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් ඒවට සහාය වෙන්නට සිද්ධ වෙනවා. ඊළඟට ආගන්තුකයාවෙන් පස්සේ අපි හම්බ කරගෙන තියෙන කාටවත් කන්න දෙන්න නෙමෙයි කියලා නිහඬ වෙන්න බෑනේ මේ මිනිස්සුන්ට කන්න බොන්න ටිකක් දෙන්න ඕන. ඉන්න හිටින්න පහසුකම් සකසලා දෙන්න ඕන. ඒ ආගන්තුකය වෙනුයි. ඊළඟට පුබ්බපේත මිය පරලෝ ගියයි. මිය ගියයි අමතක කරන්න බෑ. එයාට විටින් විට කුසල් දහම් ආදී සිද්ධ කරලා ඒගොල්ලන්ට පින්පෙත් අනුමෝදන් කිරීම තමන්ගේ යුතුයකම. ඒ වෙනුවෙනුත් අර සම්පත් වැය කරන්නට සිද්ධ වෙනවා. ඊළඟට රජවරුන්ට අපි හම්බ කරගත්තේ රජයට ගෙවන්න නෙමෙයිනේ කියලා නිකන් ඉන්න බෑ රජයට ගෙවිය යුතු බදු ගෙවන්න ඕනේ බදු ගෙවුවේ නැත්නම් Tamanට ඒකෙන් දනුවම් ලබන්නට වෙනවා එහෙම නැත්නම් Taman නීති විරෝධීව කටයුතු කළා වෙනවා එතකොට රජය වෙනුවෙන් ගෙවන්න තියෙන જાති ගෙවන්න ඕනේ ඊළඟට දේවතා බලි. දේවතා බලි කියලා කියන්නේ දෙවියන් සහ මිනිසුන් නිරන්තරයෙන් එකට එකතුව දෙවියන්ගේ ආශිර්වාදයේ සහයෝගය ඇතිවයි මිනිසු කටයුතු කරන්නේ. මිනිසුන්ගේ සහයෝගය ඇතිවයි දෙවියන් කුසල් දහම් සිද්ධ කරන්නේ. ඒ නිසා දෙවියන්ට කුසල් දහම් කරගන්නට අවස්ථා සකසා දීමත් කරන කුසල් දහම් දෙවියන්ට අනුමෝදන් කිරීමත් දෙවියන් වෙනුවෙන් කළ යුතු දේවල්. ඒතකොට ඔය පස් පැත්තට කළ යුතු යුතුයකම් ඉටු කරන්නට ඕන. ඊළඟට සීලවන්තයින්ට උපස්ථාන කිරීම. මේ කියන කරුණ වලින් යුක්ත තැනැත්තා හට නුවණැත්තකු විසින් යමක් සඳහා ධනය සෙවිය යුතුද ඒ සියල්ල මා විසින් කරන ලද්දේයි සතුටු වන්නට ලැබෙන්නේ. ඒ තැනැත්තා හට නුවණැත්තෝ පසසන්නාහ මරණින් මතු හෙතෙම ස්වර්ගයේ සතුටු වන්නේ. ඒතකොට මේ කියන විදිහට තමන් හරිහම්බ කරපු දේ Tamanට අවශ්‍ය වෙලාවට භුක්ති විඳිනවා. අපි මුලින් කියේ මසුරා අනුන්ට දෙන්නෙත් නැහැ තමන් භුක්ති විඳින්නෙත්. එතකොට එතනත්තාට භෝග සුඛේ නැහැ අති සුඛේ තියෙනවා. මට තියනවා තියනවා කියලා තෘෂ්ණාවෙන් අල්ලගෙන ඉන්නවා භුක්ති විඳින්නේ හැබැයි භෝග සුඛය කියලා කියන්නේ තමන් සන්තක දේ තමන්ගේ අවශ්‍ය දේවල් වලටත් යොදන්න ඕන. අඹදරුවන්, දැසිදසුන්, මව්පියන් පෝෂණය කරන්නට යොදන්නට ඕන. ඊළඟට ඥාතීන්ට සංග්‍රහ කරන්න, ආගන්තුකයින්ට සංග්‍රහ කරන්න, ඊළඟට මියගිය ඥාතීන්ට සංග්‍රහ කරන්න, රජයට බදු ගෙවන්න, දෙවි දේවතාවුන්ට පුණ්‍ය අනුමෝදනා කරන්න, දම්පැන් දෙන්න පින්කම් කරන්න. මේ හැම දෙයක් සඳහාම මනවින් ඒවා යොදවනවා නම් අන්නේ තැනත්තාට සතුටු වෙන්නට පුළුවන් මම හම්බ කරපු දේවල් ධාර්මිකව මම විපහදම් කළා කියලා ඒක තමයි භෝග සුඛයයි කියන්නේ. ඒ තැනත්තාට භෝග සුඛයෙන් සතුටකුත් තියෙනවා. ලෝකයා ඒ තැනත්තාට ප්‍රශංසා කරනවා මේ තැනත්තා ධාර්මික උපේලා ධාර්මික විපහදම් කරනවා කියලා. ඉතින් මේ ලෝක වශයෙන් ප්‍රශංසා ලබනවා සසර වශයෙන් ඒ තැනත්තා ඒ කුසලයෙන් ස්වර්ගයේ උපදින්නට සුදුසුකම් ලබනවා. එහෙමයි. මේ ලෝකේ අපිට ප්‍රශංසා ලබන්න සහ අපි පරලෝව වශයෙන් ඒ දේවල් අපේ ජීවිතයට අයිති කරගන්නට ඇති හැකි අයට පමණක් නොව නැති බැරි අයටත් මේ ධර්මයෙන් හරි අපූර්ව විදිහට විස්තර කරලා සාකච්ඡා කරලා ඔබට මේ දේවල් තිරණ කරන්නට CS රූපాయని මාධ්‍යජාලය ප්‍රමුඛ කරගත් සුගත පද විවරණ වැඩසටහන මම හිතනවා සක්සුදක්සේ ඔබේ ජීවිතය එළිය කරන්නට ඉවහල් වෙයි හේතු සාධක වෙයි කියලා. අද දවසටත් වැඩසටහන හමාර කරන්නට කාලය ලැබිලා තියෙන්නේ. බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. নমස්කාර පූර්වක ස්තුතිය පුද කරන්නට ඕන අපේ නායක හම්දුරන් වහන්සේට. ඔබ වෙනුවෙන් අප වෙනුවෙන් මැදිරියට වැඩමවවදාලා අධිපූජ්‍ය ආචාර්ය කුකුල්පනී සුදස්ස අපේනායක හාමුදුරුවන් වහන්සේට ඒ වගේම ඔබට තවත් මෙවැනිම වූ වැඩසටහනක් රැගෙන අපි ඊළඟ සතියේත් මේ වෙලාවටම මේ බලාපොරොත්තුෙන් සමුගන්නටයි සූදානම. සියස රූපහිනී මාධ්‍යජාලයේ ප්‍රධානීතුමන් ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් ඒ වගේම ඔබ සියලු දෙනාටත් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් ගුරුවදන් සිසුමුමින් සුසර කෙරෙන සුගත පද විවරණ වැඩසටහන අදට හමාර කරන්නට සූදානම්. තෙරුවන් සරණයි ඔබට